පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ යෝගාවචර සංඝ පිරිසගේ අවසරයි. අපි දැනට දවස් කීපයක ඉඳලා මේ පවත්වාගෙන යන විපස්සනා ධර්ම දේශනා මාලාවේ මීට කලින් අවස්ථා කීපයකදී වරින් වර විපස්සනා සම්මා දිට්ඨිය කියන්නේ මොන වගේ දෙයක්ද නැත්නම් විපස්සනාව කියන්නේ මොන වගේ දෙයක්ද? විපස්සනා ඥාන පහළ වීම කොහොම සිදු වෙනවද කියන මූලික කාරණාවට අනුව කරුණු වරින් වර ඉදිරිපත් කර ගන්න යෙදුණා. මූලිකවම මේ විපස්සනා සම්මා දිට්ඨියට අවශ්‍ය කරන අනුග්‍රහ කරුණු අපි ඉදිරිපත් කර ගන්න යෙදුණා. අවසාන වතාවේදී අපි ඒ විපස්සනා සම්මාදිට්ඨිය පහළ කිරීමට අවශ්‍ය කරගන්නා වූ අවශ්‍ය වන්නා වූ මූලික කරුණු දෙකක් සාමාන්‍ය විදිහට කියනවා නම් යමක් මේ ලෝකෙ ඉගෙන ගන්නට අවශ්‍ය කරන මූලික පැති දෙකක් සාකච්ඡා කරන්න යෙදුණා මේ සාකච්ඡාවට මාතෘකා වශයෙන් සබාගන්ත සුදුසු වූ ශ්‍රී සම්බුද්ධ සූත්‍ර දේශනා කොටසකුත් අපි ඉදිරිපත් කරගන්න යෙදුණා වේමේ භික්ඛවේ පච්චය සම්මා දිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච භෝසෝ අජත්තං යෝනිසෝ මනසිකාරෝ කියන මේ බුද්ධ වචනේ අපි කෙටියෙන් සඳහන් කරන්න යෙදුණා. මේ ධර්ම දේශනාවේ මුලදීම මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වත් ඥානවන්ත පිරිසගෙන් මට අනුකම්පාව අත්නේ කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද එදා ඒ බුද්ධ දේශනාව සඳහන් කරන වෙලාවේදී මාතින් වචනයක් වැරදිලා සජ්ජායනා කරන්න යෙදුණා. ඒක දෙතරයක් සජ්ජායනා කරන වෙලාවේදී දෙතනෙම වැරදිලා තිබුණා. ඒක නිවැරදි කරලා කර ගැනීම සඳහා අනුකම්පාවෙන් ඉවසන්ත කියලා මම කියනවා. ඉතින් වැරද්ද උනේ ද්වේමේ භික්ඛවේ පච්චයා සම්මා දිට්ඨිය භාවය කියන වචනය මම එදා පාවිච්චි කළේ. අත්කරද්දා ඒක ද්වේමේ භික්කවේ පච්චය සම්මා දිට්ඨිය උපාදාය කියන විදිහට නිවැරදි වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පහළ කර ගැනීමට මේ කියනා වූ පරතෝච භෝතයත් අභ්‍යන්තර වශයෙන් අධ්‍යාත්ම යෝනිසෝ මනසිකාරයත් අවශ්‍ය කරනවා. එදා අපි සාකච්ඡා කරේ අවසානයේට ඒ කොටසයි. ඒකේ සිංහලට නගා ගන්නකොට පරතෝච භෝතේ වශයෙන් සඳහන් කරේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් දේශනා කරන්ට යෙදෙන ධර්මයට පිරිසිදු අවවාදවලට මෛත්‍රියෙන් අනුකම්පාවෙන් කරන අනුශාසනාවට අහුම්කම් දීමයි. ඒ තමයි නොදන්නා ක්‍රමය ඉගෙනීම. දෙවෙනි දේ තමයි ඒ ක්‍රමය තම සංදානගත කිරීම සඳහා යෝනිසෝ මනසිකාරයේ වශයෙන් මේ තමන්ගේ සදින්දියට ඇහ කන නාසය, දිව, ශරීරය, හිත යනා වූ මේ සදින්දයට ගොදුරු වෙන තාක් සියලුම අරමුණු යෝනිසෝ මනසිකාරයේ වශයෙන් මනසිකාරයට නැංවීමයි. විපස්සනාවට නැංවීමයි. මෙන්න මේ ක්‍රියාපටිපාටි දෙක හරියාකාර සිදු වෙනවනම් ඒකාන්තයෙන්ම සම්මාදිට්ඨිය නැති තැන සම්මාදිට්ඨිය පහළ වෙනවා සම්මාදිට්ඨිය ඇති තැන සම්මාදිට්ඨිය ඉදිරියට ගමන් කරනවා දිනු භාවයටපත් වෙනවා මේ වාගෙම තමයි මේ පිරිස කල්පනා කර ගන්න ඕනේ මේ වාගේම සම්මා දිට්ඨිය ඇති නොවීමටත් සම්මා දිට්ඨිය පිළිහිමටත් කරුණු දෙකක් හේතු බොහෝ වෙනවා ඒ කරුණු දෙක තමයි පාප මිත්‍තතා කිරියා පරිහාන් කියන කරුණු දෙක ඒ කියන්නේ Taman ආශ්‍රය කරන ළඟින් ආශ්‍රය කරන භජනය කරන ඇත්තෝ කල්යාණ ධර්ම වලින් තොර වූ පාප ධර්ම සහිත මිත්‍රයෝ නම් Tamange ඇත්ත අවබෝධ මේ සම්‍යක් දෘෂ්ටිය විපස්සනා සම්මා දිට්ඨිය එහෙම නැත්නම් විපස්සනා ඥානයන් පහල කරන්නා වූ මාර්ගයේ පිරෙන්න පටන් ගන්නවා ඒ තමයි පළවෙනි කාරණාව තමයි පාප මිත්‍යතා දෙවෙනි කාරණාව කිරියා පරිහානි ඒ කියන්නේ ඒ වෙලාවට කමතහන් උපදෙස් දෙන ගුරුවරයාගේ ඇති අඩුපාඩු යෝගාවචරයාගේ ඇති අඩුපාඩු නැත්නම් ගුරුවරයා වශයෙන් Tamanගේ යුතුයකම් වත්පිළිවෙත් අංග සම්පූර්ණ නොවීම අඩුපාඩු සහිත වීම ක්‍රියා වශයෙන් පරිහානියටපත් වීම කළ යුක්ත නොකිරීම දෙවෙනි කාරණාව තමයි යෝගාවචරය වශයෙන් මේ දෙන පැහැදිලි පිළිසිදු සරල උපදේශ නම් කරන්නේ නැතුව ගරු කරන්නේ නැතුව ක්‍රියාවට නංවන්නේ නැතුව පැහැල්ලුවට ගත කරනවා. නැත්නම් ඒවා ප්‍රයෝජන ගන්නේ නැතුව පැත්තකට දානවා. පැත්තකට දාලා අර පාප මිත්‍රයන් විසින් දෙන උපදේශ අනුව ජීවිතයේ පැහැල්ලුවට හිත පැහැල්ලුවට ගත කිරීමෙන් උපදින්නා වූ සම්‍යක් දෘෂ්ටිය දුර්වල වෙන්න පටන් ගන්නවා. පිළිහෙන්න පටන් ගන්නවා. පරිහානියට පටන් ගන්නවා. මේ අනුව කල්පනා කරලා බලන්න ඕනේ මේ අද වාගේ මේ නිස්තරණ වනේ වාගේ වැඩපිළිවෙලකට අපිට සහභාගී වෙන්න යෙදුනේ පෙර කළ පිනක් නිසායි ඒ වගේම අපේ කල්පනා ශක්තිය හොඳ හැටි මෙහෙවගෙන මේ අවස්ථාව උපයාගත් සංසිදායක තත්ත්වේ නිසා එවැනි තත්ත්වයක් ඇතතේදී දෙපාර්ශවයේම යුතුයකම් හරි හැටියට ඉස්ත වුණොත් ක්‍රියා අභිවෘද්ධියක් සිද්ධ වුණොත් තමයි විපස්සනා ඥාන වැඩි වීම එහෙම නැත්නම් විපස්සනා සම්මා දිට්ඨිය වැඩි වීම සිද්ධ වෙන්නේ විපස්සනා සම්මාදිට්ඨියේ වැඩිම සම්පූර්ණ වෙනවයි කියලා කියන්නේ පින්වත්නි මධ්‍ය සම්මාදිට්ඨිය සම්පූර්ණ වීමයි නැත්නම් මාර්ග ඥානෙ සම්පූර්ණ වීමයි මෙතනින් තමයි අපි මේ සංසාරයක් නොදන්නා කෙලවරක් නොපෙන්නා වූ සංසාරේ එකද වීම නැත්නම් ආදී ලෝකයට ලෝකෝත්තර ධර්මයට පත් වෙන සම්දිස්ථානයට පත් වෙනවා ඒ නිසා අපි ඊටාම ගෞරවයෙන් ආදරයෙන් මේ සම්මාදිට්ඨිය වැඩි යුතුයි. මේ සම්මාදිට්ඨිය වැඩි වීම සඳහා දෙපාර්ශවයේ යුතුයකම් දෙපාර්ශවයේ වත අධිහත් සම්පූර්ණයි. අද ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙවැනි විපස්සනා සම්මාදිටියක් වඩන පිළිසක සාමූහික වැඩපිළිවෙලකදී කල්යාණ මිත්‍යා විසින් සම්පූර්ණ කළ යුතු වත එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයේ සතුව පැවතිය යුතු ගුණාංග මොනවද කියන කාරණාව විස්තර කිරීමයි මේ සම්බන්ධයෙන් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් සඳහන් කරනවා මේ කල්යාණ මිත්‍රයේ සතුව පැවතිය යුතු ගුණ බුදුරජාණන් වහන්සේගේ සඳහනේ සූත්‍රයේ නැත්නම් අනුශාසනාවේ සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් සිහි කල්පනා සහිත පුද්ගලයෙක් නම් නැත්නම් මොලේ කල්පනා හොඳ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් නම් ඔහු විසින් ප්‍රථමයෙන් තමා සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂාවේ පිහිටිය යුතුයි. ඒ පිහිටලා තමා වශයෙන් සීලයේ උනන්දු විය යුතුයි. සමාධියේ උනන්දු විය යුතුයි. ප්‍රඥාවේ උනන්දු විය යුතුයි. සීලය වැඩි යුතුයි සමාධිය වැඩි යුතුයි ප්‍රඥා වැඩි යුතුයි තමන්ගේ ශක්ති ප්‍රමාණයට මේ ගුණ ධර්ම ත්‍රිවිධ ශික්ෂාව තමා තුළ වඩාගත යුතුයි මෙලෙස වඩාගෙන තමන් සම්පූර්ණයට පත් වුණාට පස්සේ සෑහීමකට පත් වුණාට පස්සේ තමයි එවැනි බුද්ධලේකි වෙන කෙනෙකුට අත දෙන්න වෙන කෙනෙකුට උදව් කරන්නට වෙන කෙනෙකුට අනුශාසනා කරන්නට යා යුත්තේ ඒ අනුව ප්‍රථමයෙන් Taman මේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව අත්හදා බලලයි කෙනෙක් අනුන්ට උපකාර කිරීමට සුදුසු වෙන්නේ. එහෙම නැතුව යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා Taman තුල කරන්න පුළුවන්කම තියෙද්දි නොකර තාමත් ප්‍රකටව තියෙන අඩුපාඩුකම් තියෙද්දි සීලයේ, ඒ වාගේම සමාධියේ, ඒ වාගේම ප්‍රඥාවේ අනුන්ට උපදෙස් දෙන්න යෙදුනොත් ඒ පුද්ගලය ඒ උපදෙස් අහන ඇත්තෝ මේ පුද්ගලයා හොඳ කතාකාරයෙක් බව පිළිඅර ගන්නවා. නමුත් Taman වශයෙන් පිළිතලා නැති බව දැනගන්න නිසා, දැක ගන්න නිසා සත්‍තාවෙන් ගෞරවයෙන් අර උපදෙස් පිළිනොගන්න නිසා වෙන උපදෙස් නිගාත්ක වෙනවා. අයාලේ යනවා, කාලේ නාස් වෙනවා, දෙපාර්ශ්වයේම ක්‍රියා පරිහානියට හේතු වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍රයේ තමන්ගේ ගුණ වර්ධනය සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය ප්‍රධාන කර ගන්න ඕනේ මුල් කර ගන්න ඕනේ මුල් කරගෙන තමයි ඊට පස්සේ විශාල මෛත්‍රියකින් විශාල අනුකම්පාවකින් ඒ තමන් අද අප්පිදින මුක්ති විඳින ඒ සාන්ත සංසිරිදායක தත්ත්වය අන් අයට ලබා දීම සඳහා කරුණාවෙන් උපදෙස් දෙන්න පෙළඹෙන්නේ මේ නිසා බලනකොට මේ මේ වැඩ පිළිවෙල ප්‍රායෝගික පැත්තට බර ගැඹුරු වැඩ පිළිවෙලක් බව බොහොම ප්‍රකට වෙනවා. මෙන්න මේ විදිහට තමන් සීල සමාධි ප්‍රඥා ප්‍රධාන වශයෙන් දැනගෙන උනන්දුවෙන් රැකලා තමන් ඒන් සන්තුෂ්තියටපත් වෙලා අනුන්ට උපදෙස් දෙනවා නම් එවැනි පුද්ගලයෙකුගේ ඒ කල්යාණ මිත්‍ර උදව්ව කිසි කෙනෙකුගේ දැනුමකට දෝෂයකට විවේචනයකට ලක් වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේ ලෝකයේ භෞතික ජීවනය සඳහා එන්නතන් පොහොසත් වෙන්න සන්තෝෂ වෙන්න ලෞකික වැඩක් කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇතිකරන්නට ලෝකෝත්තර වැඩ පිළිවෙලක් කරනවා වෙන්න පුළුවන් මේ වැඩ දෙකේදිම පින්වත්නි යෝගාවචර පිළිස තීන්දුව කර ගන්න ඕනේ තේරුම් කර ගන්න ඕනේ අපි උනන්දු වෙන්න ඕනේ අපේ තියෙන ආ වූ ගුණ අපේ තියෙනා වූ හැකියාවන් පුළුවන්කාරකම් පෙන්වන්නට නෙවෙයි අපි කරගෙන යන වැඩපිළිවෙලේ වැරදි අඩුවෙන් කරගෙන යන්නයි. අපේ අතින් අපි කරන වැඩවල වැරදි අඩුවේ. වැරදි නොකරන්න බක බලා ගන්න එක තමයි කරන්න ඕනේ. එතකොට ಗುಣ කියන දේ ඉබේම මතුවෙනවා. ඒ ගතිය මේ කල්යාණ මිත්‍රයෙකුගේ වැඩපිළිවෙලේ ඒ වාගේම එක හා සමානව ප්‍රකට වෙනවා. ප්‍රකට විය යුතුයි. එතකොට තමයි කල්යාණ මිත්‍රයාගේ පැත්තෙන් ක්‍රියා හානියක් සිදු නොවි යෝගාවචරයේකට නැත්නම් මේ සීල සමාධි ප්‍රඥාවේ හැකිලෙන්නට උදව් කරගන්න පුළුවන් වෙන්නේ මේ තමයි සාරය වශයෙන් සඳහන් කරන්නේ විස්තර වශයෙන් ටිකක් අපි මේ ගැන හොයලා බලුවොත් කල්පනා කෙරුවොත් තේරෙනවා ඕනෑම කෙනෙක් අඩුවම තරමේ සීලයේ Tamange ශක්ති ප්‍රමාණයට ආරක්ෂාවක් සලසා ගන්නවා නම් ගරුකොට සලසනවා නම් උනන්දු වෙනවා නම් ඒ පුද්ගලයාගේ කායිකව ඇත්තා වූ ගොරෝසු ගති, දුෂ්ට ගති, දුෂ්චරිත ගති ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යන පටන් ගන්නවා. මෘදු භාවයට පත් වෙනවා. සංයමයක් ඇති පුද්ගලයෙක් මහත්මා ගති ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වාගේම තමයි ගුරු කීම ආදී කොට ඇත්තා වූ වචී දුක්චරිත නැත්නම් රළු රළු වචන හිස් වචන අනුන් බිඳවන කොටවන වචන අසත්‍ය වචන කියනා වූ ගොරෝසු වචන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුරු වෙලා බොහොම සාන්ත නිවිච්ච සංයම ගතියත් ආව මහත්ම ගතියත් ආව පුද්ගලයේ බාට ක්‍රමක්‍රමයෙන් පත් වෙනවා. එහෙම නැත්නම් මේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ හැදියාවේ ඉදිරියට යනා වූ මහත්මා ගති නැත්නම් මනුස්ස ගති උතුම් බවට පත් වෙනා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විදිහට සීලයේ පිළිපීම නිසා නැත්නම් සීලය සරණ යාම නිසා ධර්මයේ හැසිරීම නිසා ධර්මයෙන් ඒ පුද්ගලයාට ආරක්ෂාවක් සැලසලා දෙනවා කාය දුක්චරිත වචී දුක්චරිත සිදු නොවන තැනට වඩ බලා ගන්න. ඒ පුද්ගලයේ තමන් වශයෙන් අත්තානුවාද බය මම අනේ මේ වාගේ උච්චරිත කටයුතු කරානි කියලා තමන්ට දෙස් දෙන විත්ත්වයකටපත් වෙන්නේ නැහැ. තමන් වශයෙන් සන්තුෂ්ටිව ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වාගේම බාහිර අත්ංගේ විශේෂ මුලේ කල්පනා ඇති පඬිත අත්ංගේ දෝෂ විවේචන වලට ලක් වෙන්නේ නැහැ. මොකද කාය වශයෙන් වචනේ වශයෙන් ඒ අත්ංගේ අඩුපාඩු නැහැ. අඩුපාඩු තියෙනවා නේද හදාගන්න උනන්දු වෙනවා. මේ විදිහට කායේ වචනයේ දුක්චරිත නැතුව මහාත්ම ගති වලින් සංයම ගත වලින් ගත කරනවා නම් ආණ්ඩුවේ රජයේ රජුරුවන්ගේ නීතියෙන් මේ අතන කරදරයක් වෙන්නේ නැහැ. හිරගේලාමක් නදුව සීමක් පොළොස් වලට ගෙන යාමක් ආරක්ෂි මහත්තයා ළඟට යාමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද Taman තුළම කාය වචන දෙකේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මරණයන් මැත්තේ අපාය බයක් වෙන්නේ නැහැ. මේ විදිහට සීලය රකින්න කෙනා ප්‍රධාන වශයෙන්ම මුරුදු මොළොත් භාවයට පත් වෙනවා. මෙහෙම කෙනෙක් කල්පනා කරලා බලන්න සමාජයක ගත කරනකොට එවැනි පිටකලේ මේ සමාජයට ප්‍රිය මනාප පුද්ගලයෙක් බවට පත් වෙනවද අප්‍රිය අමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවද ඒකාන්තයෙන්ම එවැනි කෙනෙක් ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා මෙන්න මේක තමයි කල්යාණ මිත්‍රයෙක් සතුව පැවතිය යුතු මූලිකම ගුණය කල්යාණ මිත්‍රයා ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ ප්‍රිය පුද්ගලයා කියලා කියන්නේ වෙන විදිහකට කියනවා නම් සීලවන්තයාගේ ගතිය. මේ විදිහට Taman තුල ප්‍රියමනාප භාවය සීල ආරක්ෂාවෙන් ලබාගත් මේ කල්යාණ මිත්‍යා ඒ වාගේම සැහැල්ලු වැඩ නොකරන ළමා වැඩ ග්‍රාම්‍ය වැඩ නොකරන ගරු කටයුතු වැඩ කරන පුද්ගලයා බාටපත් වෙනවා. විනෝදයේ පිණිස කෙලි දෙලෙන් ගත කරන සැහැල්ලු ජීවිතයකින් තොරව ගරු කටයුතු පුද්ගලයෙකුට පත් වෙනවා එතකොට සිය පුද්ගලයෙක් මේ විදිහට ගරු ජීවිතයක් ගත කරනවා නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම ඒ ඉන්න පරිසරයේ අසන දකින සෑම කෙනෙක්ම ආදරයට ගෞරවයට මෛත්‍රියට ලක් වෙනවා. මේ අත නිදුක් වේවා නිරෝගී වේවා කියන හැඟීම මේ ගුණවත් සිල්වත් පුද්ගලයා දිහාවට නැමී ගන්නවා. මෙන්න මේ විදිහට තමන් ගත කරන පරිසරයේ වටපිටා තියෙන ඇත්තන්ගේ ආදරය මෛත්‍රිය දිනා ගන්න පුළුවන් නම් මේ නිදුක් වේවා නියෝගී වේවා සුවපත් වේවා ආදී ආශිර්වාදයට ලක් වෙනවා නම් ඒ ගුණයට pāli භාෂාවෙන් සඳහන් කරනවා භාවනීය ගුණය කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් සිය භාවයේ කියන සිල්කා සිල් රකින්න ගතිය තියෙනවා නම් ආය වචනේ මුල් වෙනවා නම් ඒ වාගේම ජීවිතයේ ගරු කටයුතු ආකාරයෙන් පවත්වනවා නම් ඒ ಗುಣ දෙක නිසාම තුන්වෙනි ගුණය ඒ සිල් චරිතයට ගුණ චරිතයට එකතු වෙනවා. ඒ කියන්නේ භාවනීය ගුණයටපත් වෙනවා. සිය භාවය ගරු භාවය නිසා භාවනීය ගුණය. භාවනීය ගුණය කියලා කියන්නේ නැවත මතක් කරනවා නම් අනුන්ගේ මෛත්‍රියට කරුණාවට භාජනය වෙනවා. සියෝච ගරු භාවනීයෝච මේ විදිහට ලෝකේ පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ පුද්ගලයන් අපිට හමු වෙනවා. ඒ වගේම ඒ අත්තන් ගරු චරිත එහෙම නැත්නම් සහල්ලු ග්‍රාම්‍ය වැඩ නොකරන සත්‍යයක් පවතිනවා. ඒ නිසා අනුන්ගේ ආදරයට, ගෞරවයට, කරුණාවට ලක් වෙනවා. නමුත් මේ ගුණ තුන තිබුණු පමණින් කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් බවට විශේෂයෙන්ම මේ විපස්සනා සම්මාදිට්ඨිය වඩන වැඩ පිළිවෙලකට අනුශාසනා කරන්න පුළුවන් සම්පූර්ණතාවයේ සුදුසුකම් ලබන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා අතින් මේ ගුණතන සහිත පුද්ගලයා අතින් තමන්ගේ සිටිය යුතු විය යුතු වත්ත සම්පූර්ණ වෙනවා. වත්තංච කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පාළි වචනෙන් මේක සඳහන් කරනවා. වත්තංච කියලා කියන්නේ යම් කිසි ආකාරයකින් තමන් සීලයෙන් සනසුරාද සීලෙන් සංයමයේ වුණාද සමාධියෙන් සනසුනාද ප්‍රඥාවෙන් සනසුනාද ඒ තමන් කනසුනා වූ කනසිරිදායක தત્ත්වය තමන්ගේ ඊටාම ආසන්න මිත්‍යාගේ පටන් මධ්‍යස්ත වූ සතුරු වූ කියන සියලු ලෝක සත්‍යා කෙරෙහිම බෙදා දීමේ වගකීම වත මේ පුද්ගලයන් සම්පූර්ණ වෙනවා. අන්නේම සම්පූර්ණ වීමෙන් තමයි කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. නැත්නම් තමන්ගේ කටයුතු කරගත්ත අනුන්ගේ මෛත්‍රියට කරුණාවට භාජනය වුණා පමණයි. ඒ නිසා වත්තයිත කියන ගුණය ඉතාමත්ම මේ ශාසනයට අවශ්‍ය කරන වටිනා ගුණයක්. අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධ කරලා බලුවොත් කුංචි කරලා කියනවා නම් නැත්නම් සහැල්ලුවට තේරෙන විදිහට කියනවා නම් කෙනෙක්ගේ වැරද්දක් දකපුවාම බය නැතුව ඒ වැරද්ද පෙන්වලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙන තෝනේ කල්යාණ මිත්‍රාලා. එහෙම නැත්නම් ඒ කල්යාණ මිත්‍රයාගේ වගකීම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. වත අංග සම්පූර්ණ වෙනවා. නමුත් අර මුලින්ම සඳහන් කළා වගේ අද ලෝකේ අපි රේඩියෝක ඇහුවත්, පත්‍රයේ බැලුවත්, නැත්නම් රූපවාහිනිය බැලුවත් කෙනෙකුට අහුම්කම් දුන්නත් අනුන්ගේ අදුපාඩු හොයලා වැරදි හොර පෙන්වලා දෙන එක නම් කිසිම අඩුවක් නැහැ. අනන්ත අප්‍රමාණ කරන්නේ සිද්ධ වෙන්නේ ලෝකේ අනුන්ගේ අදුපාඩු හොයන එක තමයි. අනුන්ගේ අදුපාඩු අයියෙන් කතා කරන එක තමයි. මේ නිසා ලෝකේ ශබ්ද වලින් බොහෝම පිළිලා පවතිනවා. අපිම කියනවා අරිම ශබ්ද වැඩි, ගෝස වැඩි භාවනා කරගන්න බෑ කියලා. මේ ගෝසාව ඇතුළෙමුත් වෙන්නේ, ගෝසාව පිටිමුත් වෙන්නේ මේ අනුන්ගේ වැරදි දකින ගතිය නිසා. මේ නිසා කල්යාණ මිත්‍රයා වුණත්, ඉතාම මෛත්‍රියෙන් අනුකම්පාවෙන් වුණත් මේ විදිහට වැරදි පෙන්ලා දෙන්න යනකොට ඒ වැරදි වලට භාජනය වෙච්ච පුද්ගලයා හැරිලා කිපිලා දුක්ඛයන්ට ඉඳී. එහෙම වෙන්නේ විශේෂයෙන්ම කල්යාණ මිත්‍යා තුළ අර මුලින් කියපු ගති ලක්ෂණ මුලින් කියපු ගුණාංග නැත්නම් මේ බුද්ධලා කතාවට පමණයි දක්ෂ නමුත් ඇතුලෙන් Taman තුළ අඩුපාඩු සහිතයි කියන චෝදනාවෙන් අර ප්‍රතිචෝදනා ඉදිරිපත් කරන්න ඉඩතියි. ඒ නිසා මේ වත්ත කියන ගුණය බොහොම ගැඹුරකට බොහොම ඈතකට විකාශනය වෙලා යන ගුණයක්. Taman වශයෙන් මුලින් සීලේ සමාධියේ ප්‍රඥාවේ පිහිටලා මේ මේ Taman විඳින සුඛය මේ Taman අද විඳින සන්තුෂ්තිය Tamanගේ ආසන්නම කල්යාණ මිත්‍යාගේ පටන් සියලු ලෝක සත්‍ය කෙරෙහි පැතිරවීමට බෙදා දීමට සම්‍යක් දෘෂ්ටිය පහළ කිරීමට මේ කල්යාණ මිත්‍යා ළඟ මෛත්‍රී පිහිටන්ට ඕනේ කරුණාව පිහිටන්ට ඕනේ ඒ වගේම මේ තමන්ගේ මිත්‍රයයින් තමන්ගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කරගෙන යන මේ වැරදි දිගට ගියොත් මොනතරම් ආදීනව සහිතද කියන එක කල්යාණ මිත්‍යාට වැටහෙන්න ඕනේ. එහෙම වැටහිලා බලාගෙන ඉන්න බැරි තත්යකට සංවේගය පහළ වෙනවා. අන්න ඒකට තමයි පින්වත්නි කල්යාණ මිත්‍යෙකේ වචනයක් උපදේශයක් පිට වෙන්නේ. ආයුෂ්මත්‍රි වහන්සේ, සබ්බක්මචාරී වහන්සේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ වැඩේ මේ විදිහට යනවා නම් මේ සම්යම් දෘෂ්ටියට බාධායි. ඒ නිසා කරුණා කරලා මේ වැරද්ද පිළිබඳව කල්පනා කරලා බලන් දෙයි කියලා නියම සංවත් වචනයෙන් වේලාව බලලා කලාව බලලා මාත්‍රාව බලලා කියන්න පුළුවන් ක්‍රම වත්තංච කියන ගුණය සඳහන් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයා මේ වත්තංච කියන ගුණයෙන් සම්පූර්ණ වෙනවා. එහෙම සම්පූර්ණ වුණාම තමයි සමාන තුල ගුණ පිහිටපු බව සාක්ෂි කරගෙන තමන් කාය සාක්ෂිද තියාගෙන තමන් ඉදිරියේ ප්‍රකටව පේනා වූ වැරද්ද අඩුපාඩුව ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ගුණවත්ව කියලා දෙන්න පුළුවන්. මේ ගුණය බොහොම වැදගත් ගුණයක්. වහා ප්‍රතිඵල දෙන ගුණයක්. වහාම වැටහෙන ගුණයක් සාසනයට බොහොම වටිනා ගුණයක්. මේ විදිහට කල්යාණ මිත්‍රයා වත සම්පූර්ණ කරගෙන යෑමේදී තමයි අර අපි මුලින් සඳහන් කරපු විදිහට කිරියා පරිහානි කියන විදිහට කල්යාණ මිත්‍රයාගේ පැත්තෙන් ගුරුවරයාගේ පැත්තෙන් උපදේශකයාගේ පැත්තෙන් විය යුතු වත සම්පූර්ණ මේ විදිහට අනුන්ගේ සම්‍යක් දෘෂ්ටිය වඩ වඩා පෝෂණය කිරීම සඳහා ගුණ ධර්ම අතිනුත් අඩුපාඩු ත්‍යාදීම අතිනුත් තම කටයුතු කරගෙන යනකොට කල්යාණ මිත්‍යාට තේරෙන්න බෑ අනායාසයෙන්ම අනුන්ගේ දොස් විවේචන ඉදිරිපත් වෙන්න පටන් අර ගන්නවා දොස් විවේචන වලටත් වැඩිය කල්යාණ මිත්‍යාගේම ඇත්තා වූ යම් යම් අඩුපාඩු තියෙනවා ගුණ වල අඩුපාඩු තියෙනවා දේශනාවේ අඩුපාඩු තියෙනවා වෙලාවේ කලාවේ අඩුපාඩුකම් තේරෙනකොට බාහිරේ කල්යාණ මිත්‍යා දකින්න මිත්‍රයෙක් වෙන්න පුළුවන් නැත්නම් දේශසහගත හිත ඇති පුද්ගලයෙක් වෙන්න පුළුවන් කවුරු නමුත් ඒ කල්යාණ මිත්‍යාවේම ඇත්තා වූ අඩුපාඩු පෙන්වා දෙන අවස්ථාවල් මතුවේ. මෙහෙම වෙනකොට ඒ ගුණවත් වුණත් අර වත සම්පූර්ණ කිරීමේ කුසලතාවයේ තිබුණත් කල්යාණ මිත්‍යා තුළ මානය කියන අකුසල ධර්මය තාම පවතිනවා නම් ඒ එන විවේචනවලට තේසි ගන්නවා තරහ වෙනවා හදිසියෙම ප්‍රතික්ෂේප කරන ගතියකටපත් වෙනවා මෙන්න මේක කල්යාණ මිත්‍යාගේ චරිතය විගත පැවැත්වීමට බාධා කරන ධර්මයක් ඒ නිසා කල්යාණ මිත්‍යා අනුන්ගෙන් පැමිණෙනා වූ දොස් විවේචන අඩුපාඩු දකිනකොට ඉවසීමේ ශක්තිය දිනු කරගන්න පුළුවන් කෙනෙක් වෙනවා තමන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් අනුන්ගේ අත්තා වූ අඩුපාඩු පෙන්ලා දෙනවා ඒ දීම තුළින් තමන් ඒ අත්ංගේ සම්‍යක් දෘෂ්ටිය විපස්සනා ඥාන මාර්ග ඥාන වැඩිමිට අත්වසාලන්නාසේම ඒ බාහිර කෙනෙක් Tamange අදුපාඩුවක් පෙන්වලා දෙනකොට ඒ පෙන්වලා දෙන අදුපාඩුව ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අදුපාඩුවේ ගත යුතු හරයක් අත්නම් Tamange ජීවිතයට සම්බන්ධ කරගන්නට උනන්දු වෙන්න ඕනේ. Tamange ප්‍රායෝගික ජීවිතයට නැත්නම් මූලධර්ම ජීවිතයට සම්බන්ධ කරගන්නට වෙන්න ඕනේ. මේ විදිහට වුණාම ඒ කල්යාණ මිත්‍යා තමන් ඉන්න පරිසරයේම තමන් ඉන්න ඒ පසුබිමතම දවසින් දවස වඩා වඩා ප්‍රයෝජන ගන්න පුළුවන් කෙනෙක් වඩා වඩා ප්‍රායෝගික කෙනෙක් ගැළපෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් යාදෙන ගතියකට පත් වෙනවා. තමන් ඉන්න සමාජයත් එක්ක වැඩි කල යන්න යන්න වැඩි වැඩියෙන් තේරුම් අරගන්න සම්බන්ධ වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා වචනක්‍රම කියන ගුණය කල්යාණ මිත්‍රෙක් සතුව පැවතිය යුතුයි. ඒ වාගේම <clears throat> මුලින්ම කිය විදිහට පියෝච ගරුපහ භාවනියෝච වත්තංච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා මේ වාගේ හතයුත්තක් අපි කලින් තේරුම් කරගත්ත විදිහට මූල ධර්ම සහිත ඒ වාගේම අධ්‍යක්ීම් සහිතව කරගෙන යන මේ වැඩ පිළිවෙලේ ආශ්‍රය කරන සෑම කෙනෙකුටම ලාභදායී කතාවක් පවත්වන්න පුළුවන් ශක්තිය කල්යාණ මිත්‍රයෙක් ළඟ තියෙන්න ඕනේ. නිෂ්කල ග්‍රාම්‍ය තේරුමක් නැති කතාවලින් වෙන් වෙලා කරන සෑම කතාවකදීම අසන කෙනාට නැත්නම් කතා කරන තමාට සීලේ සමාධියේ ප්‍රඥාවේ දිනුවක් ප්‍රගතියක්ම ගෙන දෙන කතාවක් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේක සඳහන් කරනවා ගැඹුරු කතා, ගැඹුරු බණ දහම් ආදී මේ ශක්තිය මේ කල්යාණ මිත්‍යාට සිදුවේ. ඒ කියන්නේ නාම රූප ධර්මයේ පවත්හානය කරනවා කියන්නේ මේකයි ඔය තමන් ඔය සාකච්ඡා කරමින් අත්දැකීම් ඉන්න අවස්ථාවේ මෙන්න මේ ආකාරයට නාම ධර්ම රූප ධර්ම වෙන්කොට දැනගන්න ඉගෙන ගන්න ඕනේ වශයෙන් තමන්ට ඇහෙන සාමාන්‍ය සම්මතදී නාම රූප වලට වෙන් කරලා පවත්හානය කරලා තේරුම් කර ගැනීම හැකියාව තියෙන්න ඕනේ ඒ වගේම මේ මේ ධර්ම හේතු කරගෙන මේ මේ ධර්ම පහළ වීමයි ඔය උතන අත්දකින්නේ ඔය කතා කරන්නේ ඒ ධර්මතාවය අනුව බැලුවොත් උතන තරහා වෙන්න කේන්ති ගන්නට වෛර කරන්නට ආස කරන්න දෙයක් නැහැ ධර්මතාවයේ පමණයි තියෙන්නේ කියලා ද්වේෂ සහගත රාගයේ මුසපත් වෙච්ච කතාවක් කරනකොට උනත් එහි ඇත්තා වූ හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාදයේ පැහැදිලි කර දීමේ හැකියාවක් ගැඹුරක් පෙන්වා දීමේ හැකියාවක් කල්යාණ මිත්‍යා සත්‍යපාදී ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ආදී වූ මේ බුද්ධ දේශනාවේ අඩංගු වෙන ගැඹුරු සාරය එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා එදිනදා ජීවිතයේ මතුවෙන සෑම සිද්ධියකදීම මේ පරමාර්ථ ධර්ම මත කරලා ගැඹුරක් පෙන්වා දීමේ හැකියාවක් කල්යාණ මිත්‍යා සතු වෙනවා. මේ තමයි කල්යාණ මිත්‍යා සතු විය යුතු ආයරණි ගුණය. ගම්බීරංච කතං කත්තා. මේ විදිහට ගැඹුරු බණ දහම් කතා කරන්න පුළුවන් වෙනකොට ඒ කල්යාණ මිත්‍රයාට සමරන් ආශ්‍රය සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා සමග ආශ්‍රය කරන වාරයේදී සිටින ඉදිරිපත් වෙන ඇහෙන දකින සෑම සිද්ධියක් තුළින් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වහන්සේ වාර්ගයෙන් අනික් යත්තන්ට ගැඹුරු ධර්මයක්ම එලිතරව් වෙනවා. ගැඹුරු ධර්මයක්ම විකාශනය වෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට ගැඹුරු බණ කතාවේ දක්ෂ වීම යෝගාවචර ජීවිතයකට කල්යාණ මිත්‍රයෙක්ගෙන් සිදු විය යුතු එක වතක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයේ සම්පූර්ණ වේ යුතු පැත්තක් මේ විදිහට ගැඹුරු බණ කතාවේ දක්ෂ කල්යාණ මිත්‍රයා අර කලින් කියපු ගුණ අල්පවලින් ආග්‍යව ගත කරනකොට බොහෝ වශයෙන් මිත්‍රයන් ශිෂ්‍යයන් උපදේශ පතන්නන් වැඩි වෙන්න පටන් අර ගන්නවා මේ උපදේශපතනන් වැඩි වෙනකොට මේක මේ ධර්ම න්‍යායානුකූලව සිදුවෙන දෙයක් බව නොදැනගෙන මේ කල්යාණ මිත්‍යා මේක මගේ ගුණයක් මේක මගේ දක්ෂතාවයක් මේක මගේ කුසලතාවයක් කියලා ගණන් අරගෙන අර ශිෂ්‍යයන් තමන්ගේ සුඛ විහරණය සඳහා තමන්ගේ අදුපාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා එහෙම නැත්නම් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා යොදවන්න පටන් අරගත්තොත් ඒකත් කල්යාණ මිත්‍ර ගුණ පරිච්ඡේදයකට කැලලක් බවට පත් වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක තමන්ගේ උපදේශයක් ප්‍රාර්ථනා කරන්නා වූ එහෙම නැත්නම් තමන්ගේ උදව්වක් බලාපොරොත්තු වෙන්නා වූ කිසිම කෙනෙකුගේ කිසිම අපේක්ෂාවක් කල්යාණ මිත්‍යා තුලම තියෙන්නේ. ඒ පුද්ගලයන් අනුශාසනාවක් කරනවා නම් වැරද්දක් පෙන්ලා දෙනවා නම් ඒ කාන්තේම මේ සම්මා දිට්ඨියට අනුග්‍රහය රැකීමක් අපේ. මේ පුද්ගලයාගේ සම්මා දිට්ඨිය වැඩි වීමට හේතු වෙන කාරණාවක් වශයෙන් තමයි මේ අඩුපාඩු පෙන්වා දීමක් අනුශාසනාවක් කරනවා. එහෙම නැතුව තමන්ගේ සුඛ වේදනය සඳහා තමන්ගේ පහසුව සඳහා ශිෂ්‍යයන් උපදෙස් පදන්වන් අනත්තේ යෙදවීම අකටයුත්තේ යෙදවීම නොකළ යුතුයි. එහෙම කෙරුවොත් සාසන සිද්ධ සිද්ධිය වෙනුවට පරිහානිය සිද්ධ වෙනවා. නැත්නම් කිරියා පරිහානිය දුපාර්ථ වේම සිදුවෙන්න ඉඩ තියෙනවා. ලෝක ධර්මයක් වශයෙන් කල්පනා කරගත්තොත් කවුද පිටර ගන්න ඕනේ තමන් යම් කිසි කෙනෙකුට උදව්වක් කරනවාද කවමදාකවත් ඒ පුද්ගලයාගෙන් උදව්වක් ඉල්ලන්නේ නැතුව ජීවිතේ ගෙනියන්න. ඒ පුද්ගලයා කරන උදව්ව ඒ පුද්ගලයා සතු යුතුයකමක්. නමුත් තමන් කවදාකවත් උදව්වක මාර්ගයෙන් බැඳීම් මාත්‍රයක්වත් සබා නොගන්ට විතරෝම යොන්සමනිකාරයේ පිටවා ගන්නවා. අනේ එතකොට මේ කල්යාණ මිත්‍රයේ ගුණ සම්පූර්ණ වෙනවා. මේ විදිහට බුද්ධ දේශනාවේ හැටියට යෝච ගරු භාවනියෝච වත්තංච වචනක්ඛමෝ කියලා ගම්බීරංච කතං කත්තා යෝචත්ථානේ නියෝජකෝ කියන මේ ගුණ හතක් කල්යාණ මිත්‍රෙක් සතුව පැවතේ. එවැනි කල්යාණ මිත්‍ර ගුණ සහිත වටිනා ගුණවත් සිල්වත් උතුමන් අප අපේ ජීවිතවලට හම් වෙච්ච නිසායි අද අපි යම් තාක් දුරට මේ සිල්වත් ජීවිත ගත කරමින් මේ සමාධියෙන් මේ ප්‍රඥාවෙන් අපි ඉදිරියට ගමන් කරන්නේ අපි ළඟ යම් ප්‍රමාණයකට සම්‍යක් දෘෂ්ටිය ආද තියනවනම් ඒ සම්‍යක් දෘෂ්ටිය වැඩිලා තියෙන්නේ ඔන්න ඔය කල්යාණ මිත්‍රයන්ගේ කල්යාණ මිත්‍ර ගුණ නිසා. මත්කතාද අපි එදා මතක් කරගත්ත විදිහට කරලා Tamante ඉතින් අදහා ගන්න අමාරුයි හිතා ගන්න අමාරුයි ඒක ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍රයෙකුගේ වචනයෙන් කල්යාණ මිත්‍රයෙකුගේ ධර්ම දේශනාවකින්ම අසාධන ගතියි. මේ මුළු සංසාරෙම මේ සම්මා දිට්ඨිය විශේෂයෙන්ම විපස්සනා සම්මා දිට්ඨිය තමන් වශයෙන් මේක මෙහෙම වෙන්න ඇති කියලා හැබැයි සැකිල්ලක්වත් තේරුම් කරගන්න පුළුවන් එකම එක උත්මයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. අපට පිළිතුරු වෙන්නේ ඒ කල්යාණ මිත්‍රයා පමණයි. ඊට අමතරව පහළ වෙතොත් මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. පසේ බුදුරජාණන් වහන්සේට මේ සම්මා දිට්ඨිය පහළ වෙනවා. පහළ වීම අනුව තමන් වහන්සේ ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාර්ය කරත්වීම නිසා උන්වහන්සේ තමන් වහන්සේ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. නමුත් අන් කෙනෙකුට මේ සම්මා දිට්ඨිය පහළ කිරීමේ ශක්තිය උන්වහන්සේට ඇත්තේ නැහැ. ඒ නිසා ඒ අන්‍යයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරයේ පවත්තන්ට එහෙම නැත්නම් භාවනා කරන්ට විපස්සනා වඩන්ට උනන්දු කරවීමේ ශක්තිය ශ්‍රද්ධාව මතු කරවීමේ ශක්තිය අසේ බුදුරජාණන් වහන්සේ නමකට පිළිගන්නවා. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේට ශාසනයක් ඉතුරු වෙන්නේ නැහැ. ගෝල පිළිසක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙනවා නම් ඒ ගෝල පිළිස ඉතුරු වෙන්නේ සම්මස්ස කතා සම්මාදිට්ඨිය සඳහා පමණයි. එහෙම කියනවා නම් දාන දෙන්න කර්මේ සහ කර්මඵලය අදහන්න විතරයි. මේ මේ තරම් වූ ඝන බහල අවිද්‍යා අන්ධකාරක අනන්ත අප්‍රමාණ කාල ගෙවී යද්දී බුද්ධෝත්පාද කාලයක් උපදිනවා කියලා කියන්නේ මේ සම්පූර්ණ ඝන අන්ධකාරයේ ඉඳගෙනත් කලයුත්ත මේකයි කියලා Tamanටම වැටහෙන. ඒ කල්යාණ බුද්ධලයා මහ බෝසතාණන් වහන්සේ මේ Tamanට පහළ වෙන්නා වූ සම්‍යක් දෘෂ්ටිය Tamanගේම ශ්‍රද්ධාවයි. බාහිර කෙනෙක් ඇවිල්ලා මතක් කරලා නෙවෙයි, බාහිර කෙනෙක් ඇවිල්ලා මේක කරන්න කිව්වක් නෙවෙයි, සම්පූර්ණේ සම්පූර්ණ කරගත්ත පාරමිතා ධර්ම අනුව ක්‍රියාවට නගනවා. ක්‍රියාවට නගලා දුක් වළඳලා සමාන වශයෙන් මේක ප්‍රතිවේක්ෂා කිරීමෙන් යෝනිසෝ මනසිකාරයට හසු කර ගැනීමෙන් තමන්ගේ ඒ අවිද්‍යා අන්ධකාරය ප්‍රධාන වශයෙන්ම දුරු කර ගන්නවා. මෙහෙම දුරු කරගත්ත ඒ බුදුරජාණන් වහන්සේ කියා ගන්නා වූ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනා වූ ඒ උතුම් කල්යාණ මිත්‍යාට Taman ඒ ගත කරපු තද්ද අවිද්‍යා අන්ධකාරයත් මේ අන්ධකාරය ගොඩෙන්ට මේ අන්ධකාරයෙන් නිමා ගන්නට Tamanට මාර්ගය පෙන්වා දුන්නා වූ මේ සම්මා දිට්ඨිය. ඒ අනුව Taman නොපසුබට කම්මැලි නොවි එපා නොවි Taman කෙරෙහි අනුන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් මේ සම්මා දිට්ඨිය ක්‍රියාවට නැංවීම නිසා ඒ සම්මා සම්බුදු සත්වයට පත් වෙනවා. විශේෂපත් වෙච්චි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උනත් මේ ලෝකෙට කොහොමනම් මේ සම්මා දිට්ඨිය මම කියා දෙන්නේ කියන සැකයකට පහළ වෙච්ච බව මේ කනකොත් කියවන මේ අප ඔබ සියලු දෙනාම දන්න කාරණාව. මොකද මේ සම්මාදිට්ඨිය ඒ තරම්ම ප්‍රහේලිකා ගන්නවා. ඒ තරම්ම අනුපමණයෙන් තේරුම් ගන්න බැරි තරම. අනුපමණයෙන් මේක මම කරලා බලන්න ඕනෑ කියන හැඟීම පහළ නොවන තරමයි. මොකද ලෝකේ ඒ තරම්ම මිත්‍යාදිත්‍ය ඝන බහලව පවතිනවා. අපි උනාට මේ අද වැඩ කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් හිතාන ඉන්නවා නම් අපි ළඟ සම්මාදිට්ඨිය දැන් කියනවා සම්මාදිට්ඨිය සම්පූර්ණයි කියලා මේ ගැන නැවතත් කල්පනා කරලා බලන්න. අපි ළඟ ඒක කියනවා නම් අපි ළඟ අවිද්‍යාව කියන විදිහක් නැහැ. අපි ළඟ කෙලෙස් වලට අනුග්‍රහ දක්වන තත්ත්වයක් තියෙන විදිහක් නැහැ. අපි ළඟ තියෙනවා බොහොම සුළු ශේෂ ප්‍රමාණයක්. මේ ශේෂයට ඉඩ දෙනවා වෙනුවට අපි විශාල වශයෙන් අයෝනිසෝ මනසිකාරය නිසා පාප මිත්‍ර ආශ්‍රය නිසා කිරියා හානිය නිසා අපි අනුග්‍රහය දක්වන්නේ මිත්‍යා දෘෂ්ටියටයි. මේ මිත්‍යා දෘෂ්ටියට අනුග්‍රහ දක්වන අපිට සම්මාදිටිය වැඩේවා කියලා ප්‍රාර්ථනා කර පමණින් පින්වත් කවදාකවත් සම්මාදිටිය වැඩෙන්නේ නැහැ. ඒ සඳහා නැවත නැවත සම්මාදිටිය මේකයි කියන අරතෝ ഘോഷයට නැත්නම් සුතානුග්‍රහිතෙන් සාකච්ඡානුග්‍රහිතෙන් කාරණා තේරුම් ගැනීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා විරුද්ධව පැහැදිලිව පිළිසිදු හිතකින් බණහන්ට ඕනේ. Tamange පරම මත, Tamange පරම ඇදහිලි ඉදිරිපත් කරගෙනම මේ බණ අහුවොත් නැවත නැවතත් අපි මිත්‍යා දිට්ඨියටම නොදැනුවත්කමටම නැත්නම් හරියයි කියාගෙන ඇත්තවෝ මිත්‍යා ප්‍රතිපන්න අවිද්‍යාවටම අපි අනුග්‍රහය දක්වන නිසා ධර්මයේ අහන වෙලාවට කල්යාණ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වූ කල්යාණ මිත්‍යයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ අහන වෙලාවට ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව පිළිතුරු හදවතින්ම ධර්මයට අහුම්කම් දෙන්න ඒ ධර්මයට අහුම්කම් දෙනකොට අපි ළඟ යාන්ත්‍රපත මෝරා වැඩෙන මේ සම්මා දිට්ඨියට පවන් තරන්නසේ අපිට වැටෙන්න පටන් අර ගන්නවා. අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේක කළ හැකි බාධාවක් පාව වැටෙනවා. ඒ වැටෙනකොට අද තිබුණට වැඩිය සම්මා දිට්ඨියක් උපදිනවා. ඒ උපදින සම්මාදිට්ඨිය තමන් වශයෙන් අධ්‍යක ගන්නට තමන් වශයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න තමයි යෝනිසෝ මනස්කාරය අවශ්‍ය කරන්නේ. මේ නිසා භාවනාවට සම්බන්ධ වෙන පිළිසකට මුලින්ම සඳහන් කරනවා එහෙ මේ දුවන මේ හිත මේ මේ දුවන දේවල් වලින් වළක්වලා ආවෙමුත් වළක්වලා පිනෙමුත් වළක්වලා මධ්‍යස්ත වූ ඊතරම් රසයක් නැත්තා වූ මූල කර්මස්ථානයක තබාගෙන ඉඳ කියලා මුලින්ම උපදේශය දෙනවා. ඒ උපදේශය දෙන වෙලාවේදී යෝග අවස්ථරයට නැත්නම් මේ භාවනා පටන් ගන්න ආදි කම්මිකයට මේක ඉතර අර්ථයක් වැටහෙන්නේ නැහැ ගැඹුරක් වැටහෙන්නේ නැහැ රසයක් වැටහෙන්නේ නැහැ නමුත් ඒ දෙන උපදේශයට ගෞරව කිරීමක් වශයෙන් කල්යාණ මිත්‍රයාගේ ගුණ සලකලා මේ හිත යොදවනවා හිත යොදවනවා කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් Tamanට උපදෙස් ලැබෙනවා විවේක පහසු ස්ථානයක් හොයාගෙන වාතාවරණය හොඳට ලැබෙන ආලෝකය හොඳට තරම් ලැබෙන තැනක් සොයාගෙන කඳ ඍජුව තබාගෙන පරියන්කේ වාඩි වෙලා මූල කෘත්‍ය නැත්නම් පූර්ව කෘත්‍ය හමාර කරලා ඉන්දියන හැකීම් භාවනා ක්‍රමයේ අනුව උදරයට හිත යොමු කරන්නේ කියලා. උදරයට හිත යොමු කරලා මේ උදරයේ අනායාසයෙන්ම මතුවෙනා වූ කිම්බීම කියන වැඩපිළිවෙල මතුවී එන වෙලාවට එහි හිත අලවා තබා ගන්න. S දෙකෙන් ඒ අරමුණ දකින්නාසේ අරමුණේ මුල මැද අග වශයෙන් දකින්න උත්සාහ කරන්න. ඒ අවස්ථාවේදී හිත එහෙම නොයෑම සඳහා හිත එහිම අලවා තබා ගැනීම සඳහා පින් වෙන අවස්ථාවේ පින් වෙනවා පින් වෙනවා කිය හිතින් මෙනෙහි කරන්න. එතකොට හිත යටට යොදවලා අරමුණේම අලවාත බාගෙන ඉන්න. මේ විදිහට පින්වීමේ අරමුණ ධ්‍යාන බලාගෙන ඉන්නකොට අර අවුත්සාහගත හිතින් ඒකද මේකද යන කලකොල භාවයෙන් සිදුව හිතින් මේ සංසාරේ පුරාම තින්දින සිද්ධ වුණත් ඒකට වැඩි වෙනස් තින්වීමක් මේ යෝගාවචරයට අර ප්‍රයත්නය නිසා අර එල්ල කිරීම නිසා දැක ගන්නට දැන ගන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ සූදානම් වෙනකොට පින්වීම මතුවලා ගිහිල්ලාමාරා. නැත්නම් පින්වීමේ අවසානයේපත් වෙලාමාරා. ඒත් එක්කම හැකිලිම නැත්නම් පින්වීමේ දෙවෙනි භාගයේ සිටින්න පටන් ගන්නවා. හුස්ම ගැනීමේ දෙවෙනි භාගය. දෙවෙනි භාගයේදී කල්යාණ මිත්‍යාගේ උපදේශය අනුව එහිම හිත අලවා තබාගෙන හැකිලෙන බව මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනකොට ඒ හැකීමේ ක්‍රියාවලිය මුල සිට මැද පසු කරගෙන අග දක්වාම අකින් අත ගන්න වගේ ඇහින් දකින්න වගේ දැක ගන්න උත්සාහ කරනවා. නමුත් අර මුලින්ම භාවනා පටන් ගන්නකොටම සිටි ඇත්තා වූ අවුල් වියුල් භාව නිසා සාහනක් පුළුවන් වෙන්නේ තීව්‍රින් එකක් විදිහට තමයි දකින්නේ. ඒකත් නොදක හිතියක් කනගාටු වෙන්න එපා. ඒක නොදක හිතියක් හිත නරක කරගන්න එපා. හැකිලිම උනත් දකින්නේ එකක් විදිහට නම් ඒ උනත් ලොකු දෙයක්. මේ විදිහට නැවත අර එකක් වශයෙන් දැකපු තීන්දීම දිහා දෙවෙනි සැරේට දෙවෙනි තීන්දීම අනුව බලනවා දෙවෙනි හැකිලිම දිහා දෙවෙනි වෙලට බලනවා. නමුත් පළවෙනි හැකිලිම බලනකොට තිබුණ ශ්‍රද්ධාවමයි පළවෙනි හැකිලිම බලනකොට තිබුණ වීර්යමයි පළවෙනි හැකිලිම බලනකොට තිබුණ එල්ලෙමයි දෙවෙනි හැකිලිමකට තියාගන්නවා. ඒ වගේම තමයි තුන්වෙනි හතරවෙනි වශයෙන් තීන්දීම් හැකිලිම වාර එකක් එකක් එකක් දිගින් දිගටම ස්පර්ශ කරමින් හිත එහිම අලවාගෙන භාවනා කරගෙන යනකොට මානසිකාරයට ලක් කරගන්නකොට මේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර වීර්ය නිසාම අර ඉල්ලය නිසාම මේ අරමුණට ලං වෙනවා මේ අරමුණට ලං වෙන්න ලං වෙන්න අර එකක් වශයෙන් දැකපු තින්වීම මුල කොටසට වැඩිය මැද කොටස වෙනස් බවත් මැද කොටසට වැඩිය අග කොටස වෙනස් බවත් යෝග අවස්ථාවට අත්දැක ගන්න පුළුවන්. මේ මොකද මේ මෙච්චර කාලෙ නොදකපු පින්වීම මේ විදිහට දකින්නේ බලපු නිසායි කියන්නේ. ඒ දිශාවට හිත යොමු කරපු නිසායි. එතකොට ඒ හැකියීමේ ඒ විදිහට මුල මැද අග වශයෙන් දැන් එකකට දකපු දේ කොටස් දෙකකට නැත්නම් තුනකට වගේ කැඩිලා පේන්න පටන් ගන්නවා. මේ විදිහට සම්‍යක් ක්‍රමයක නැත්නම් මානසිකාරයේ යෝනිසෝ මානසිකාර ක්‍රමයක පවත්වනකොට පවත්වනකොට මේ අලුත් දෙයක් නැත්නම් මේ පිළිමේ හැකීමේ විවිධ විස්තර දැක ගන්නකොට පාරමිතා සහිත පුද්ගලයාට ප්‍රඥාව සහිත පුද්ගලයාට සංඥා දෘෂ්ටිය කියන දේ මේකයි කියලා තේරුම් ගත්ත පුද්ගලයාට එහි රසයක් පහළ වෙනවා මේක බලපු නිසා දැකපු දෙයක් එහෙම නැත්නම් මේක පේන්න තියෙන්නේ සාමාන්‍ය පින්වීමක් හැකීමක් ඕක තුළ මේ නෛර්යානික ධර්මයක් සත්‍ය බෝධිපාක්ෂික ධර්මයක් සංග්‍රහී කියන බව කවදාකවත් වැටහෙන්නේ නමුත් අර කල්යාණ මිත්‍යාගේ අර කියපු ಗುಣකඳ නිසා කල්යාණ මිත්‍යාගේ මෛත්‍රී අනුකම්පාව නිසා කල්යාණ මිත්‍යා නැවත නැවතත් දෙන උපදේශ නිසා යෝගාවචරය මෙහි ගත වෙන්න ගත වෙන්න හිත වඩ වඩාත්ම සංසුන් භාවයට පත් වෙන්න පත් වෙන්න මේ ගමනේ බොහොම රසවත් වෙන්න පටන් ගන්නවා. නමුත් මේ රසය මේ ප්‍රීතිය මේ පහළ වෙන සනසුම කවදාකවත් මේ ආමිෂ ලාභයෙන් ලබන ප්‍රීතියකට සමාන වෙන්නේ නැහැ. ඒක ඥානයටමයි ගොදුරු ඒක සම්‍යක් දිට්ඨියටමයි පෝෂණය වෙන්නේ. එහෙම නැතුව යමෙක් බලාපොරොත්තු වෙනවා නම් හයි මට දැන් තින්දින හැදෙන්න පුළුවන් විනාඩි 5ක් පුළුවන් 10ක් පුළුවන් ඊගාට මම මොකද කරන්නේ? එහෙමනම් සක්මන් කරනවා. හරි දැන් මට සක්මනක් තුන් දියවල පුළුවන් දැන් මොකද කරන්නේ? එතන තියෙන දෙයක් මේ අරමුණු හොයාගෙන යනවා. නැත්නම් අරමුණු වෙනස් කිරීමේ රසයක් හිතට ලබා ගැනීම. ඒක නෙවෙයි මෙතන කල්යාණ මිත්‍රයන් වහන්සේලා දැන දැකගෙන උත්සාහ කරන්න හදන්නේ මේ එකම දේ එහෙමත් එක දෙයක වඩාම ආදරයෙන් වඩාත්ම ගෞරවයෙන් සැලකින්නේ හිත පදවා බඳවා තබා ගැනීම මේ බඳවා රඳවා තබා ගැනීම සංසාර කිසිම පාප මිත්‍රයෙන් ඇහෙන උපදේශයක් නෙවෙයි පාප මිත්‍රයන්ගේ ස්වરૂපයම මේ තියෙන தත්ත්වයේ පෙරලන්න හදනවා. මේකෙන් අරකට යනවා, ඒකෙන් මේකට යනවා, මේ භාවනා ක්‍රමයෙන් අර භාවනා ක්‍රමයට, මේ විදෝරයෙන් අර විදෝරයට, මේ ස්ථානයෙන් අර ස්ථානයට, මේ නිකායෙන් අර නිකායට, මේ වටෙන් අර වටට කියන විදිහට මේ අරමුණ රස මාරු කිරීම තමයි සංසාරේ පුරාම සිද්ධ වෙන්නේ. පාප මිත්‍රයන්ගේ නිරන්තර පීඩාන අනේ කියන ගතිය පවතින තත්ත්වය තමයි මෙන්න මේ විදිහට සංමාරු කරන එක, රසය මාරු කරන එක, අරමුණ මාරු කරන එක මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රදාන කරගෙන යන කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ යෝගාවචරයන් විසින් නිතරම පිටකොට පනින්න හදන ඈත දුවන් හදන මේ ගතිය දැනගෙන මෛත්‍රිය අනුකම්පාවෙන් දොස් අනුන්දනුමුත් ඉවසා වදාරමින් මේ නැවත නැවතත් අර මූල කර්මස්ථානයේම හිත යොදවන්ට උපදෙස් අනුශාසනා කරනවා මේ අනුශාසනානෝ යම් කෙනෙක් කටයුතු කරගෙන යනවනම් අරමුණේ සදාකාලිකව නැත්නම් ජීවත් වෙන තාක් කාලෙ මෙතෙක් කරතුණා නමුත් මේක නියම සංසුන් හිතකින් සීලයක පිළිපදලා සමාධිමත් හිතකින් දැකපු නැති නිසා මේක නිවන් පිළිබීමක් විදිහට තිබුණා. නමුත් අද සීලයක පිළිපදලා හිත තැන්පත් මේ දිස අවධානයෙන් සාරධානයෙන් බලාගෙන ඉන්නකොට මේ තුල අමුතු වැඩ පිළිවෙලක් සම්මා දිට්ඨියේ විවරණය වීමක් සිද්ධ වෙනවා කියලා දකිනකොට යෝගාවචරයට පේනවා අරමුණ ඉතාව පැහැදිලිව Taman ඉදිරියේ තියෙනවා ඒ දෙක සාවධානව බලාගෙන හිත ඒ දෙක නිරීක්ෂණය කරනවා අරමුණ වැඩ පිළිවෙල එකක් හිතේ වැඩ පිළිවෙල එකක් නැත්නම් අරමුණ රූප ධර්ම නියෝජනය කරනවා හිත නාම ධර්ම නියෝජනය කරනවා කියන කැඳිලි ගල බේරන්නාසේ අපේ ඇති නිල්ලි ගෙඩියක්සේ මේ ධර්මතා දෙක පැහැදිලිව පේන්න පටන් ගන්නවා එතකොට අරමුණේ අර කියන විදිහට මුල මැද අග වශයෙන් දකින්න මුල කොටස ගත්තත් ඒක තුළ ක්‍රියා රාශියක් පවතින බව. ක්ෂණ ක්ෂණ වශයෙන් ඇතිවීම නැතිවීම යන ක්‍රියා රාශියක් පවතිනවා. මැදදිත් එහෙමයි අගදිත් එහෙමයි. ඒකකට මුළු පින්වීම කියලා කියන්නේ මොනතරම් විචිත්‍රද මොනතරම් ධර්ම භාණ්ඩාකාරයක් පිටිනේද වැටේ. මේ වාගේම තමයි හැකිලිම අවස්ථාවේ මේ විදිය හැකිලිම තුළින් විශාල ධර්මතා රාශියක් මතුවෙන්න පටන් අර ගන්නවා. මේ දෙක සාමදානව නිරීක්ෂණය කරගෙන ඉන්නා වූ හිතේ සාන්ත භාවය යෝගාවචරය අත්දැකීම. හිත යම් වෙලාවක පුරුදු දුරන පයින් ගතිය අනුව අරමුණෙන් පිටපැන්නන එහෙම නැත්නම් බාහිර අරමුණක් ඇවිල්ලා භාවනාවට කඩාලා දෙනනම් යෝගාවචරය අර සංසුන් හිතින්ම ඒ පිටිය බව මෙනෙහි කරනවා. පිටින් පැමිණි ආගන්තුක අරමුණේ ප්‍රකට භාවය අර හිඳීම හැකිලීමක් මෙහි කරන්නා කියන සාංශුද්ධේ කුංචි කරලා ඒ සෑම කුංචි කරසක් හසු කර ගන්නා අදහසෙන් හිත යොදවන. එතකොට හිතට අමතර අභ්‍යාසයක් ලැබෙනවා. එකතන සාන්තව තැන්පත් ඉඳගෙන බලා ඉන්නවා වගේ නෙමෙයි දුවන පණින හිතේ වැඩ ගන්න පුළුවන් ශක්තියක් යෝගාවචරයට මේ දෙවෙනි අරමුණ වලින් ද්විතීය අරමුණ වලින් ආభాෂයක් ලබා ගන්න පුළුවන් වෙනවා ආදර්ශයක් ගන්න පුළුවන් වෙනවා අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට කායානුපස්සනාවට මුල්තැන දීලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් දෙන මේ උපදේශය අනුව භාවනා කරන යෝගාවචරය ක්‍රමයෙන්ම හයක් ඇත්තා වූ කෙනාට ඒකාන්තයෙන්ම සංසාර දුකක් වශයෙන් පහළ වෙනා වූ වේදනාව කියන දෙවෙනි අරමුණ පහළ වෙන්න පටන් අරගන්න. ඒක ස්වභාවික වැඩපිළිවෙල. වේදනාවක් මතුණයි කියලා විශේෂයක් ගන්න එපා. වේදනාවක් මතුණයි කියලා ලොකු කර ගන්න යන්න එපා. දුක් වෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. සන්තෝෂ වෙන්න ඕනේ නැහැ. වේදනාව තුන් ආකාරයකට වැටෙන්න පුළුවන් සුඛ වේදනාවක් විදිහට දුක් වේදනාවක් විදිහට අදුක්කම සුඛ වේදනාවක් විදිහට මේ දුක් වේදනාව බොහොම ප්‍රකටව පෙරපමින් ඉදිරියට ගමන් කරනවා වේගයෙන් ඉදිරියට යනවා වහාම හිත දැහ ගන්න ඒ ධර්ම ශක්තියක් මේ දුක් වේදනාවේ තවද නිසා යෝගාවචරය අනිත් ලෝකයක් වගේ වේදනාව කියලා කියන්නේ දුකක් කියන විදිහටමයි විස්තර කරන්න හදන්නේ නමුත් පරමාර්ථයට බරව කාරණා ඉදිරිපත් කරන්න කමඨාන් වාස්තාව දෙන්න ගන්න යෝගාවචරයට තේරෙනවා දුක් වේදනාවක් කියලා කියන්නේ වේදනාවලින් තුනෙන් එකක්. ඊගාවට කියනවා තවත් වේදනාවක් සුඛ වේදනාවක්. මේ දෙකම මේ අනුව බලන දුක් වේදනාවට වඩා සුඛ වේදනාව සියුම් භාවයක් ගන්නවා. සුමත භාවයක් ගන්නවා. අත්දැකීමට පහසු ස්වභාවයක් තියෙනවා. මේ නිසා යෝගාවචරයේ භාවනාවේදී විශේෂයෙන්ම සඳහන් කරනවා දුක් දෙයක් විදිහට සමාහලාට ගණන් ගන්නවා ගණන් ගන්නට වෙනවා දුක් වේදනා. නමුත් හොඳට භාවනාව කරගෙන යනවා නම් භාවනාව හරියන අවස්ථාවක් පාස යෝගාවචරයට සුඛ වේදනා විදීමේ අවශ්‍යතාව හැකියාවක් ලැබෙනවා. පුළුවන්කමක් ලැබෙනවා. අත්දැකීමක් ලැබෙනවා. මේ විදිහට සුඛ දුක් වේදනා අති මාර්ගයෙන් හිත සාන්ත භාවයට සියුම් භාවයට පත් වෙන හිතකට සමනයි අදුක්කම සුඛ වේදනාව ස්පර්ශය. අදුක්කම සුඛ වේදනාව ගෝචරයි. අපි මේ වේදනාව කියන නිතර දෙවේලේ අත්දැකීම් පවතිනවා. නමුත් අපේ හිත පවතින ඊටම ගොරෝසු මට්ටමක. හිත පවතින්නේ මේ නීවරණ ධර්මයන්ගෙන් කලබිච්ච ව්‍යාකූල තත්ත්වයක නිසා ඒ ගොරෝසු හිතට අහුවෙන්නේ දුක් වේදනාව තමයි ප්‍රධානම. ඒක තැම්පත් වෙන්න තැම්පත් වෙන්න තමයි සුඛ වේදනාව නිතර දෙවේලේ පසුවෙන සුඛ වේදනාව තමයි හිතට ගොදුරු කරගන්න පුළුවන්. නමුත් දුක් වේදනාවට වැඩි වෙන සුඛ වේදනාව හොඳයි. නමුත් තාමත් ගොරෝසු. තාමත් රළු. ඒ වෙන්නේ සුඛ වේදනාවක් පසු කරමින් වේදනා කියන නැත්නම් වේදනාන පස්සනාව සම්පූර්ණ කරන්න නම් යෝගාවචරය අදුක්කම සුඛ වේදනාවට තරන්නේ හිත සිං කරගන්න. හිත සාන්ත භාවයට පත් කරගන්න. සංයම භාවයට පත් කරගන්න. මේ පත් කරන්න වෙන ක්‍රමයක් නැහැ. මේ විදිහට පරතෝ භෝෂෙන් නිතර නිතර ධර්ම දේශනාවකට අහුම්කම් දෙන්න ඕන සාකච්ඡා මාර්ගයෙන් තමයි ඇතිවෙනා වූ අද්දකී මධ්‍යස්ථව තියාගන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට කල්යාණ මිත්‍යාවෙන් දීම මාර්ගේ මාර්ගය කරලා දෙනවා. මේ විදිහට දිගට කටයුතු කරගෙන යනකොට නැත්නම් මානසිකාරයක අජත්තෝ අජත්තන් යෝනිසෝ මානසිකාරෝ කියන විදිහට අභ්‍යන්තර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තමයි මානසිකාරයට ලක් කරගෙන කරගෙන යනකොට යෝදාවචරය මේ වේදනා ස්කන්ධ තුනම දුක් වේදනා සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා වශයෙන් වේදනානුපස්සනාව වඩන්න පුළුවන් වෙනවා මේ කටයුතු කරනකොට හිත කල්පනා කිරීම වශයෙන්, තීන්දුව කිරීම වශයෙන් මේක හරිද මේක වැරදිද ආදී වශයෙන් පිටින් කල්පනා පහළ කරනවා මේක අර කායනුපස්සනාවෙන් පුහුණු කරන්න පටන් අරගත්ත දීත අරමුණක් ඉදිරිපත් කරගෙන මෙනෙහි කරන්න පටන් අරගත්ත භාවනා වැඩ පිළිවෙලේ දැන් හිත හිත වශයෙන්ම හිතවිලි අරමුණු කරන අවස්ථාවක්. මේක අතිරේක ක්ෂියුම් අවස්ථාවක්. මොකද රූප ධර්ම ඕලාරිකව ප්‍රකටව වැටෙන්නේ නැහැ. ඒ නිසා හිත මායාකාරී ස්වરૂපයෙන් විචාකාරී ස්වરૂපයෙන් හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයාගේ මෙනෙහි කිරීමට සබදව සියුම් වූ පහරක් නැතිව ඉවත්. ඒ නිසා යෝගාවචරයා ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ හිත පිට යෑමේ අවස්ථාව අරමුණක් කරගන්න තරම් Taman උනන්දුවක් වෙනවා. අවදි හිතකින් භාවනා ගෙනියන්න. මේ හිතවිලි හොඳයි කියලා මෙනෙහි නොකර ඉන්නවට. මේ හිතේ නරකයි කකයි කියලා මෙනෙහි නොකර ඉන්න නරකයි ප්‍රධාන වශයෙන් හිත පිට ගිය බව මෙනෙහි කිරීමේ ශක්තිය යෝගාවචරයක් තියෙනවා ඒ විදිහට කායානුපස්සනාව වශයෙන් වේදනානුපස්සනාව වශයෙන් චිත්තානුපස්සනාව වශයෙන් හිත සියුම් භාවයකටපත් වෙනකොට මේ කාය චිත්ත වේදනා චිත්ත කියන ධර්මතාවලින් පරිබාහිර වූ අනිකුත් සියලුම ධර්මතාවයන් ධම්මානුපස්සනාවට ලක් වෙනවා ඒ විදිහට ආකාරයට කටයුතු කරනකොට අහන විශේෂයෙන්ම දකින අවස්ථාවක් වෙනකොට යෝගාවචරය අර ඉස්සරලා වගේම අරමුණු රසය හොයලා යන වෙනුවට මම දැන් දකිමින් ඉන්නවා කියන සංසිද්ධිය තම දැකීමේ වැඩපිළිවෙල භාවනාවට මනවා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එහෙමනම් දකින වෙලාවේදී දකින බව මෙනෙහි කරන්න පුළුවන් තරම් ශක්තියක් යෝගාවචරයට ලැබෙනවා. මේක එන්නේ මේ කියන විදිහට දකින වාරයක් පාසා දැකීම සතියට නගා ගන්න නම් යෝගාවචරයේ සතිය කියන ඊගේ ධර්මයේ ගා ප්‍රකට වෙනවා. ගාක්ෂත්‍යමත් වෙනවා. ඒක ලක්ෂයෙන් තෝරන. ඒ වගේම ඇහ වතයේ ලොකු සංග්‍රහයක් ඇති කරගන්නවා. දක්ෂින දක්ෂිනදී වර්ණවත්දී විචිත්‍ර දේ දකින්න ඇහැලෝ අස්තෝල එහෙම කරකව කරකව උඩින් බලමින් කටයුතු කරන්න ගත්තොත් ඇතින් දකින් ප්‍රමාණය වැඩි වෙනොත් අපිට ඒ අරමුණු ගොනු කරගන්න බැරුව යනවා. ඒ නිසා දකින් ප්‍රමාණය විශේෂයෙන්ම අඩු කරගන්න ඕනේ. මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දවසේ වැඩි වේලාවක් පරියන්කේ ගත කරන්න සක්මනේ ගත කරන්න. ඒකට යෝගාවචරයට මේ ඇහෙන් එන විවිධ විචිත්‍ර විසම වූ අරමුණු ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. නමුත් කරලා බලන්න උත්සාහ කරන්න හරියට කූඩාවක් කොට්ටේ තිබ්බා වගේ තමයි මේකට තියෙන්නේ. මොන විදියකින්වත් කරන්නේ. හිත දකුණු දකුණු දේ කියවන්න ආසයි, දකුණු දකුණු දේ බලන්න ආසයි, උඩ බුදු වශයෙන් බලන්න ආසයි. ඒ අනුව අර සම්‍යක් දිට්ඨිය පිළිගෙන යන ලාංක ලදරු කලාතිය පිට බින්දලාමි. ඉනි සුමන සුමන කරමින් අපේ හිතින් අපේ ඇහෙන් හිතට විශාල විසම අරමුණු වෙන්න පටන් ගන්නවා. මේ ධර්මතාවතරය ධර්මානුපස්සන ක්‍රමයේදී යන වෙලාව වෙනකොට ඉන්ද්‍රිය සංවරය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන්න. ඇහිීම කතා කිරීමකට සම්බන්ධයි. තමන් විශේෂයෙන්ම අනුන්ගේ දේවල් අහන්න පිටින් එන ශබ්ද වලින් බාධා වෙන්න බාලක මේ චෝදනා විශේෂයෙන්ම මතුවෙන්නේ ඇහිීම කියන සංසිද්ධිය භාවනාවට නගා ගැනීම නැත්නම් මේ ධර්මානුපස්සනාවේ දුර්වලතාවය නිසා ආධුනික යෝගාවචරයට ඒක දුක් කියන්න බෑ ඒක තමයි ස්වરૂපේ නමුත් අපි මේ සම්මා දිට්ඨිය පිළිබඳ බණහනකොට සම්මා දිට්ඨිය පිළිබඳව විපස්සනාවට නදාගෙන යනකොට තේරුම් අරගන්න ඕනේ අපේ මේ වැඩේ ඉවර කරන්නම් ඊට කලින් අදුමගාමී දවසකට කලින් හෝ අපි මේ ඇහැ සංවර කිරීම කරලා තියෙන්න ඕනේ කන සංවර කිරීම කරලා තියෙන්න කන සංවර කරනකොටදී බොහොම ලේසි කට සංවර කරගන්න කට සංවර කෙරුවොත් ඉන්නදී ඒකාන්තයෙන්ම කන වැහිලා ගියා වගේ කණින් එන කිසිම බාධාවක් නැති වෙන පටන් අර ගන්නවා තමන්ගෙන් දවසකට පිටේන සත් ප්‍රමාණය ගැන කල්පනා කරලා බලන්න එතකොට තමයි තේරෙන්නේ නිස්සබ්දතාවයේ කියන්නේ මොන තරම් වටිනවද ඒකට තමන් කොච්චර වග කියන්න ඕනද කියන එක. එහෙම නැතුව බාහිර ශබ්ද ඉනේවට කන්ති කුලුම් ගහගෙන එහෙම නැත්නම් නිස්සබ්දයෙන් හොයාගෙන වනේ වනේට ප්‍රයෝගය අධ්‍යාපන කවදාකවත් ප්‍රතිපින් නිස්සබ්දතාවය ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් තමන්ගේ කටපරිසම් කරගන්න. එතකොට ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා සබ්බයෙන් බේරෙන්න. මේ විදිහට සම්මානුපස්සනාව කියන වැඩ පිළිවෙල බොහෝම සියුම්. නමුත් මුලින් ඇති කරගත්තා වූ දක්ෂතාවයන් මත තමයි ධර්මානුපස්සනාවට සුදුසුකම් ලැබෙන්නේ. ඒ කියන්නේ සම්මාදිටියේ සියුම් භාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහේ ගැඹුරු වැඩ පිළිවෙල. මේ විදිහේ යෙදී කටයුතු කටයුතු කළ යුතු වැඩ පිළිවෙලක් කාලයක් පුහුණු කළ යුතු වැඩ පිළිවෙලක් කරන්න නම් අන්න අර විදිහට කල්යාණ මිත්‍යාගේ පැත්තෙන් අර ಗುಣ හතකින් පරිපූර්ණ වෙන්න ඕනේ එවැනි කල්යාණ මිත්‍යා විසින් කාලානුරූපෝ මාත්‍රානුරූපෝ දින සරල උපදේශය ඉතාමත්ම ගෞරවය ඉතාම සැලකිල්ලෙන් ඇදහිල්ලෙන් යුක්ත යෝගාවචරය තමන්ගේ භාවනාවට ලක් කර ගන්න ඕනේ මෙන්න මේ ධර්මතා දෙක සම්බන්ධ වෙනවා නම් පාප මිත්‍රතාවයෙන් වැළකුණා වෙනවා ක්‍රියා පරිහානියෙන් වැළකුණා වෙනවා එහෙම නැත්නම් හරිතෝ දෝෂයට අහංකම් වෙනා වෙනවා අච්චත්තන් යෝනිසෝ මනස්කාරයේ තියෙන විදිහට අහන දකින්න සෑම දෙයක් මානසිකාරිත නම් වගත්තා එහෙම වුණොත් මේ මාර්ගය මේ සංඥා දිට්ඨිය ගුණ වීමේ මාර්ගයේ ඒකාන්ත බව බුදුරජාණන් වහන්සේගේ සාහිත්‍යය ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ශාසනය පහළ වුණා වූ මහරහතන් රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ප්‍රධාන කරගෙන ගැනීමට මේ විදර්ශනා පරපුරේ සෑම ගුරුතුමන් වහන්සේලම සාක්ෂි. එනිසා අපි එවැනි පරපුරකට යාදී මේ කරගෙන යන වැඩ පිළිවෙල අපේ වගකීම් භාරය ඉතාම ගැඹුරින් තේරුම් ගන්න මොකද මේ සම්‍යක් දෘෂ්ටිය කියනක බොහෝම සූක්ෂම වැඩ පිළිවෙලක්. මේක කරන්න ඕන වැඩ පිළිවෙලක් කාලයක් වුණ කියන කරන්න ඕන වැඩ පිළිවෙලක්. ඒ නිසා මේ බණ අහන සෑම සියලු දෙනාටම මේ සම්‍යක් දිට්ඨිය පිළිබඳ අදහස දවසින් දවස එලි පෙරලි වේවා. ඒ එලි පෙරලි වීමෙන් තමන්ගේ වගකීමේ බහාර දුරකත්වයේ වැටහෙලා අද මේ ලැබී තියෙන සංසීදායක තත්ත්වයෙන් වඩ වඩා ප්‍රයෝජනගෙන මේ සම්මාදිට්ඨිය වඩ වඩා දියුණු කර ගැනීමට ලැබීමේ මාර්ග ඥාන පිළිවෙලින් ලබන්නා වූ සාන්ත වූ අමාමා නිවනටපත් වීමට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කිය අපි මේ ධර්ම දේශනා අනුකූලව මාතක් කරනවා. සත්තාවතාචම්මේදී සම්පතං ගුණ සම්පදං සම්මේදීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සත්තාවතාචම්මේදී සම්පතං ගුණ සම්පදං සබ්බේ භූතාන මොදන්ති සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාජාන්නේ සම්පතං කුම්ම සම්පදං සබ්බේ සත්තාන මොදන්ති සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තාජ භුම්මත්තා දීවානාදාන පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා චිම්මත්තා ජීවානාගාමහිදිතා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං වූ අනාතිරං හෝතු සුඛිතා මන්තුනා දේ ඉදං හෝනාතිනං හෝතු සුඛිතාං පුඤ්ඤාතේ ඉදං හෝනාතිනං හෝතු සුඛිතාං පුඤ්ඤාතේ පුඤ්ඤා පුඤ්ඤං මාමි කාල සමාගමේ සතං සමාගමෝ හෝතු ආරම්භාන සත්‍තියා ඊමා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාදමේ සතං සමාදමෝ හෝති ආවං සුභාන භක්තියා ඊමා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාදමේ සතං සමාදමෝ හෝති ආවං සුභාන භක්තියා